නිලු මහත්මිය අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ මට මේ පසුතැවීම ගැන මේ ප්‍රශ්න කීපයක් අහන්න තිබුණා ඊට ඉස්සෙල්ලා දැන් මේ කතා කරපු විභව තණ්හාව ගැන මේ පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුණා මේ කතා කරගෙන ආපු එකත් එක්ක මාත් ඇත්තටම ෆස්ට් ටයිම් තමයි ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමෙන් ඇහුවේ විභව තණ්හාව දැන් අර මරණයෙන් පස්සේ ආයි ජීවිතයක් නැති වෙන එක ගැන අපිට ඇති වෙන අර නැති වෙනවා කියන හැඟීම විභව තණ්හාවක් කියන එක මීට කලින් කවදාවත් මටත් කල්පනා වෙලා තිබුණේ නැහැ. ඔබ වහන්සේ කිව්වම තමයි ඇත්තටම ඔළුවට ආවේ. එතකොට මට මතක් වුණේ මේ අපේ දැන් මමත් අවුරුදු 40 ගණන් වල ඉන්න කෙනෙක් අපේ හස්බන්ඩ්ත් අවුරුදු 40 ගණන් වල ඉන්න කෙනෙක්. දැන් එයාගේ මේ අවුරුද්දේ මුල් හරියේදී කැම්පස් එකේ බැච් එකේ තුන්වෙනි වගේ මරණයක් වුණා ඒ යාළුවන්ගේ අතර. එතකොට එයාලගේ කට්ටිය එකපාරට නිකන් කලබල වෙලා බය වෙලා දැන් අපිත් කොයි වෙලේද දන්නේ නැහැ. අපිත් මෙහෙම හිටියට එහෙම කියලා ෂණිකව කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ අපි get together එකක් දාලා යන්න ඕනි කියලා මේ සාමාන්‍ය වෙන්ද යන විදිහ නැතුව පවුලුත් නැතුව ඒ පිරිමි කට්ටිය විතරක් ඔක්කොම එකතු වෙලා දවස් තුනක් ඔෆිසුත් නිවාඩු දාගෙන එහෙම ගිහින් එහෙම ආවා. ඒ කියන්නේ ආපු මේකට. එතකොට හස්බනුත් මාත් එක්කත් ගොඩක් කියවනවා දැන් තුන් තුන්වෙනියෙකුත් මැරලා අපි කො ලෙඩ වෙයිද දන නිකන් අර එහෙම. හැබැයි ඉතින් අර එහෙම වෙලාවේ මටත් නිකන් හිනහ ගියා මිස මේ ඒක එහෙම එයත් එක්ක ඩිස්කස් කරනවා තුමනාවක් කාවේ නැහැ මේ මරණවා කියන එක දැන් අපි මේ මේ මාර්ගෙ ගිහින් දන්න නිසා. ඕකම අනිත් පැත්ත යෙදෙනවා නම් තමයි ඒක මේ අප්‍රමාදී භවෙන්. ඒ කියන්නේ දැන් අර මනුස්සයා මරුණා අපිත් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. ඊට ඉස්සෙල්ලා අපි කුසල් දහම් කරගන්න ඕන, ගුණ දහම් වඩන්න ඕන. ඒතර තමයි අප්‍රමාදී භව. දැන් ඔය තියෙන්නේ ප්‍රමාදී භව. විභව තණ්හාව තුලින් ඇති කරන ප්‍රමාදී භව. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එතකොට ඒ ඒ ඒ පිරිස හැසිරුනේ මේක නැති වෙන නිසා දැන් පුළුවන් තරම් මොන මොන හරි මේ කරන්න කියලා 아무තු කලබලයක්. දැන් මේ පහුගිය දවසේ මගේ බැච් එකේ 30 කෝලේ යාළුවෙක් ඔය දෙවෙනි තුන්වෙනි වගේ දැන් අපේ ගොඩක් මැරිලා නැහැනේ. එහෙම වුණාම අපේ ළමයිනුත් කලබල වෙලා හොගල ඔය වගේ ආවා. හැබැයි ඒ වෙලෙත් මට කලබලයක් ආවේ නැහැ. හැබැයි දැන් මට තියෙන ගැටලුව දැන් ඔබ වහන්සේ මේක කියනකොට දැන් ඒ මිනිස්සු නම් එහෙම කලබල වෙන්නේ නොදන්න නිසානේ ඒක. දැන් මේ අපි කලබල නොවි අපි දැන් මේ ඒ මැරෙන එක සාමාන්‍යයි එහෙම කියාගෙන අපි ඉන්නේ සමහර විට අපිට මේ හිතනවද දන්නෙත් නැහැ යටින් වංචක ධර්මයක් වගේ නිකන් මේ දැන් මැරුණාට මෙතනින් පස්සේ කොහේ හරි ආයිපදෙනවනේ නැත්තම් එක්ක නිවන් යනවනේ ඒ නිසා අපිට දැන් තැනක් දැන් නැති වුනහමනේ බයක් එන්නේ දැන් තැනක් තියෙන බව දන්න නිසාද දන්නෙත් නැහැ දැන් එහෙම එකකුත් අපේ තියෙනවද දන්නේ නැහැ කියලා ඒක ඒක අපි ළඟ තියෙනවා. ඒ තියෙන එකත් ප්‍රමාදී බවට අනික් අතට හේතු වෙන්න පුළුවන්. දැන් අර ගොල්ලන්ට ඊළඟ භවයක් නැහැ කියලා ඇති වෙන කම්පනයත් එක්කලා ඒගොල්ලෝ පංචේන්ද්‍රයන් පිනවන්නට පෙළඹිලා ඒගොල්ලෝ අර අප්‍රමාදී බව වෙනුවට ප්‍රමාදී පැත්ත තෝරා ගන්නවා. අපි සමහර වෙලාවට නෑ ඉතින් ඔක මේ ජීවිතේ කරගන්න වෙනොත් ඊළඟ ජීවිතේ හරි පුළුවන් කරගන්න කියලා ඒ මට්ටමේ සමහරලාට ඊළඟ භවයක් ගැන හිතන නිසා ඒ ගැන දන්න නිසා සසර දිගයි කියලා දන්න නිසා නිවන් දකිනකම් මේක යනවා කියලා දන්න නිසා ඒක දකිනකොට ප්‍රමාද වෙන්න පුළුවන් ඒ පුද්ගලයා. මේ දෙපැත්තෙන් අනතුරු තියෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ.